මෙතන මෙතන මේ මේ මොහ මේ දැන් මෙතන ඒ කියන්නේ ආර්යයන් වහන්සේ දැන් මම මේ ෂණය තුල මම පටිච්ච සමුප්පාද ඒ ක්‍රියාවලිය සකස් වෙන්නේ නැහැ නේ අරම හිස් භවයේ ඉන්නකොට එහෙම නේද? ඔව් මෙතන ප්‍රායෝගික පැත්ත ප්‍රායෝගික පැත්ත ඇවිල්ලා අපිට මේ මොහොතේ මේ මොහොතට අවදියක් එනවා. ඔව්. ඒ අවදිය කියන එක ඇවිල්ලා පේන දේ පේනවා. ඇහෙන දේ ඇහෙනවා. ඔව්. එතන පේන එක නැති වෙන්නේ නැහැ, ඇහෙන එක නැති වෙන්නේ නැහැ, දැනෙන දේ දැනෙනවා. ඒකක්වත් නැති වෙන්නේ නැහැ. නමුත් ඒ ඒ ස්වභාවයේ ඒ ඒ ස්වභාවයට ඒ ස්වභාවයට මිදුණු ස්වභාවයකට අවදි වෙනවා. ඔව්. මේ ඒ ඒ ස්වභාවය තුළ මිදුණු ස්වභාවය තුළ එහෙම මේ ඒ ස්වභාවය මිදුණු ස්වභාවයකට අවදි කියන එක සාන්දිටික දෙයක් Tamanටමයි දැනෙන්නේ. තව කෙනෙකුට ඒක ඒක Tamanට කියාගන්න හැකියාවක් නැහැ. ඒක ඔව් නෑ නෑ නෑ. ඒ අවදිය තුළ ඒ එතන සාන්දිටික ධර්මයක් ඒ ධර්මතාවයක් එතන තියෙනවා. ඔව්. නමුත් එතනට දැනෙනක තියෙන සමහරට අර අල්පෙනිත්තක් හරි අනුනොත් හරි කකුල කොහේ හරි දොරක වැදුනොත් හරි ඒ එනේ ඒව තුලත් කෙනෙක් නියෝජනය වෙනවද කියන දැනීමත් එක්ක තමයි ඔක තියෙන්නේ. එහෙම ගානක් නැහැ. දැන් ඉස්සර නම් එහෙම නෙවෙයි චූටි දෙයටත් අර ප්‍රතිචාරය අර වගේ දැන් නම් එහෙම නෑ සෝබාරාමක් නේ කියලා අර එහෙම මට තේරෙනවා ලොකු වෙනසක් ඉතින් මට මෙන්න මේ ටික තමයි හරි ඔබතුමිය හිතමු දැන් මෙහෙම ඔබතුමිය හිතමු දැන් ඔබතුමිය මැරෙනවා කියලා මේ මොහොතේ සම්මුතිය තුළ මරණය ගැන කතා කරනවා ඔව් එගෙන මොකද ඔබතුමිය හිතේ මට එහෙම මට හිතෙන්නේ දැන් මේ මේ ෂණයනේ ඔක්කොම එතකොට කොයිද අම්මා කියලා සම්මුතිය මරණයක් දැන් මේ ෂණයනේ මේ මොහොතනේ ඔක්කොම එතකොට කොහෙද සම්මුතියේ තම මරණයක් කියන තැන මං එහෙම පණමගන්නේ නැහැ මේ. මෙතන තමයි ඔක්කොම කියන එක. මෙතන මේ මේ ක්ෂණය මේ මොහොත. මොහොත මොහොතවත් අහුවෙන්නේ නැහනේ. ඒ ඔන්න ඔය ගැටලු ටික මට මේ තමයි හරියටම निराකරණය කරගන්නවා. මට සම්මුති මරණයක් ගැන එහෙම බිය ගැනීම, ඇති ගැනීම එහෙම කිසිවක් නැහැ මට. ඇත්තටම මේ මේ මේ දැන් මේ ක්ෂණය තුළ. මරණයක් ගැන එහෙම දැනෙන්නේ නැහැ. මේ මේ මොහොත තුල මට දන්නවා ඒ ඉපදී පාඩේ වයස් කියන ස්වභාවය තේරෙනවා. එතන එතන එතන එතන හිතෙනවා ඒක මොකක්ද කියනවා කියලා. තව තැනකට යන්න අවශ්‍ය නැහැ මෙතනනේ අපි බලන් ඉන්නේ. මේ ෂනේ පමණයි. ඔව්. මේ ෂනේ මේ ෂනේ ඇති වුණා නැති වුණා. කෙනෙක් කොහෙන්ද? එතකොට හිතන්න කල්පනා කරන්න එහෙම මොකවත් නෑ හරි ඒක කියන්න මට වචන හැදෙන්නේ එතකොට සිතක් කියලා දෙයක් පනවන්න බෑ ඔව් ඒ කියන්නේ ඒක තිබ්බොත්නේ අර ටික තැනින්නේ ඒ කියන්නේ එතන ආයතනක කෘත්‍යයක් පනවන්න බෑ ඔව් ඒ කියන්නේ සලායතන නිරෝධයක් යනවානේ සලායතන නිරෝධයක් තියෙනවා නම් සලායතන නිරෝධයේ මේෂණේ නම් මේෂණේ මේෂණේ ඇති වෙනව නැති වෙනව ඔව් ෂණේ ෂණේ ඇති වෙනව නැති වෙනව ඒකට තමන්ගේ රූපේවත් එහෙම මුකුත් එහෙම එහෙම ආයි කෙනෙක් ආත්මයක් දෘෂ්ටියක් මුකුත් තියෙන විදිහක් නැහැ නෑ නෑ නෑ ක්ෂණය මම අර ඒකයි කිව්වේ අර මං අතීතයට ගලපනවා මගේ වර්තමාන මොහොත මං මොකද මෙහෙම මෙහෙම අර එහෙම කරගන්න පුළුවන්නේ අතීතය මම තාම මැරිලා නෑනේ ඒතර මම හරි තියෙන්න ඕනේනේ මේ මෙහෙමයි කියලා මං හිතන ඉතන ගලපගන්නවා ඉදා මං හිතේ හිටිය අද මං මගේ මොමීම ලොකු ලොකු වෙනස කියන්නේ රූපේ සම්බන්ධව වෙහෙසු නැහැටි එතකොට අර තුන එක සැහැරලා තියෙන හැටි මේ දැන් අවුරුදු 60 වුණත් ආර්යයන් වහන්සේ ස්ත්‍රිය කියන කෙනා රූපය ගැන වෙහෙසෙනවනේ. <laughs> ඒ ඒ ඔක්කොම අතහැරිලා. එහෙම කෙනෙක් නෑ. ඒක හදන්න දෙයක් නෑ. සබාදාමක් බවට පත් වෙලා. දැන් ගලපනවා කියුවේ ගලපනවා කිව්වේ දැන් මම තනියමනේ මේ ගමන දැන් දැන් මේ මේ මොහොතේ ඔබ වහන්සේට කතා කරාට මම තනියමනේ මේක මේ මේ තැනට මම හදාගත්තේ මෑතකනේදී මම මේ මේ ධර්මය ශ්‍රවණය කරගෙන හරියටම මොකක්ද මේක මේක මේක කීටි ගවේෂණය කරේ එතකොට මම බලනවා එදා මං ජීවත් වුණ කොහොමද අද වෙනකොට කොහොමද මේ මොහොතට කොහොමද මේ මොහොතට කොහොමද කියලා මං අර එහෙම එහෙම එහෙම ගොඩාක් මට තේරෙනවා මම ගොඩාක් අහසයි පොළොවයි වගේ කියලා මේ මොහොතේදී. ඇයි එහෙම ගලපන? ගැලප ගත්තේ මේක සොයා ගන්න නැතුව වෙන මොකටද වන්නේ මේකේ මම මොකද්ද මේ කරන්නේ කියන එක හරි දැනෙන්න ඕනේ නේ ඇයි ඒක දැනෙන්න ඕනේ කියලා හිතන්නේ එනට මම මේ මාර්ගයේ යනවද නැත්නම් වෙන මොකක් හරි ලෙඩක් හැදිලාද කියලාවත් දැනෙන්නේ නැහැ නේද? ඇයි දැනෙන්නේ ඔය කියලා හිතන්නේ? ඇයි මාර්ගය යනවද ලෙඩක් හැදිලාද කියලා හිතන්නේ? නැහැ ඉතින් ඔය දැන් ඒ හිතෙන්න මට ඒක තමයි හරියටම මේ මේ මේ නිවැරදි කරගන්න ඕනේ මං ඒ කියන්නේ ආත්ම සංඥාව තියෙනවා ආත්ම සංඥා මට ඒවා හරිම අපහසුයි මෙතන මේ වචන සම්මුති වලින් කියන්නේ නෑ ඔය දැනෙන දැනෙන ස්වභාවයක් තමයි ඔබතුමී ඉදිරිපත් කරන්නේ මෙතන ආත්ම සංඥාවක් දැනෙනවා එහෙම දෙයක් මෙතනදී නෑ මට ඇත්තටම එහෙම කියන්නේ කියලා තමයි තියෙන්නේ මට මම කියන නිසා තමයි දැන් ඔබ වහන්සේ මේ හිතන්නේ ඔව් ඔබ ඔබතුමීට එහෙම එහෙම සංඥාවක් තියෙන බව වැටහෙනවානේ. ඒ කියන්නේ ඔබතුමීට මේ මේ හරිද දන්නේ නැහැ මාර්ගය. එහෙම කියන සංඥාවකුත් එනවානේ. එතකොට දැන් මම ලෝකයේ බව දකින්නවා විද්‍යාව අවිද්‍යාව භූමිය නිසා තමයි පටිච්ච සමුප්පාදය සකස් වෙන්නේ කියලා. එතන අතහැරෙනවා. එතන එතන අතහැරෙනවා. එතන එතන අවිද්‍යාව නිසා පටිච්ච සමුප්පාද කතාවත් අවශ්‍ය නැහැ. ඒ මම දැන් මේ මේ ඔබ වහන්සේට මේ මේ කියල් කියන්න ඕනේ නිසා කිව්වේ නැත්නම් මට හිතන ඇත්තටම දැන් අවශ්‍ය නැහැ තමයි. කොහොමද වෙන්නේ? ඇත්තටම එහෙම දෙයක්ද කියන එක. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ ඔය ඔය දැන් සිත ගැන මොකද හිතෙන්නේ? සිතුවිලි ගැන. ඇති වෙනව නැති වෙනවා. නෑ ඇති වෙන සිතුවිලි මොකද්ද? වර්තමාන මොහොතේ මොනහරි මතක් වෙලා වෙන්න පුළුවන්. වර්තමාන මොහොතේ මොනහරි මතක් වෙලා එන්න පුළුවන් එම් වෙන්නේ. ඉතින් හිතුවොත් නේ සිතුවිල්ලක් හටගන්නේ. ඒ හිතුවොත් කොහොමද හිතනවා කියන්නේ මොකද්ද? සිතුවිල්ලකට ගන්නවා කියන්නේ මොකද්ද? කියන්නේ දැන් අපි මෙහෙම හිතුවොත් පෙර මතක පෙර මතකයේ මම වර්තමාන මොහොතේ මම දන්නේ මම මේ හදපෙට තියෙන විදිහක් මේ මට ඒක තමයි මේවා ටික හරියට අර හරියටම නිරෝධ කරන්න ඕනේ නෑ මේ අවදිය කියන එක අතිශයම ඔය ගැඹුරුයි ගැඹුරුයි කියලා ඔය කියන ඔය කියන ස්වභාවයේ නෙමෙයි මේ අවදිය තියෙන්නේ. ඒක ලොකු ඔබතුමගේ ලොකු දියුණුවක් තියෙනවා. ඔව්තුමිය ගොඩාක් දියුණුයි. අනිත් අයට වැඩිය ගොඩාක් දියුණුවක් අපිට දැනෙනවා මේ කතා කරන ගොඩාක් අයට වැඩිය. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමිය ගාව තියෙන ආත්ම සංඥාව. ඒ ආත්ම සංඥාව ඇවිල්ලා දැන් මේ ස්වභාවයේ අවදිය කියන එක ඇවිල්ලා හීනෙන් අවදි වෙනවා වගේ එකක්. ඔව්. හීනෙන් අවදි වුණාම සා හීනේ පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ අවදිය කියන එක ඇවිල්ලා මේ දැන් සිතුවිලි මායාවේ නැගිට්ටට පස්සේ ඒ නැගිටනවා කියන එක ඇවිල්ලා ඒ කියන්නේ විඥාන මායාවේ විඥාන මායාවට අයිති නැතිද අයිති නැති දැනීම විඥාන මායාවට අයිති නැති ඒ අවදිය එහෙම කිව්වොත් ඒ කියන්නේ අපි අර ලුණු වගේ දැනෙන එකක් ඒක ඒ අවදියක් ඒ අවදිය තුළ කිසිවක්ම නැහැ ඒක හරි නෑ මෙතන මෙතන අතිශය මේක වටා ගන්න ඕනි තරක් ඒ කියන්නේ මේ අවදිය කියන එක Taman නැති ස්වභාවයක්. මේ අවදිය අවදිය තුළ සිතුවිලි සිතුවිලි තමන්ගෙම සිතුවිලි දිහා අවදියෙන් අවදියක් තියෙනවා එතකොට. සිතුවිලි තමන්ගෙම සිතේ ස්වභාවයට එයා තමන්ගෙම සිතුවිලි දැන් මේ පේන ඒවා ඇහෙන ඒවා ඇඳ වෙන ඒවා ගැන ඒ ඒවට අයිති නැති අවධියක් තියෙනවා. ඒ අවධිය තමයි ඥායස අධිගම කියන්නේ. ඒ අවධිය තුල ඒ ඥානේ ඒ ඥානේ තමයි ඒ ඥානෙට තමයි හසුවන්නේ. ඒ එතන තමන්ටම දැන තමන්ගේම ඒ ආත්මේ අර ආත්මීය ස්වභාවය ලෝකෙට ඇලුණු ස්වභාවය දිය වේ කියලා දිය වේ කියලා යන ආසවක්ඛ්‍යා ඥානෙත් එතනමයි සකස් වෙන්නේ. ඒ අවධියේ. අවදියේ. ඒ අවදියටම තමයි එතකොට ඔය පුබ්බේනවා සංසනය චුතුප්පත්ති ඥානේ පවා ඒ කියන්නේ මේ සිත කටගෙන් නිරුද්ධ වෙන එක පවා දැනෙන්නේ අවදියටයි. ඒ ඒ සිත දා බාහිරට මුලින් අපි පේනවනේ ලෝකෙට ඔබතුමිය එතනනම් පාව් කරලා තියෙන්නේ ලෝකෙටත් අයිති නැහැ සිතටත් අයිති නැහැ. මේ මේ සිත එතකොට ඔය පොත කියලා බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ සිතින් පොතක් හම්බ වෙන්නේ නැහැ කියලා දෙයක්වත් නැහැ. මෙතන ඒ ඒ ඒ එන එන තැන එහෙම එහෙම සිතන දෙයක්වත් නැහැ. එහෙම පෙන්නන දෙයක්වත් නැහැ. ස්වභාවය තුලම ඒ වට තියෙන හරයක් වටිනාකම මුකුත් නැති ඒ ඒ ඒක දැනෙන ඥානයකටයි දැනෙන්නේ අසුවේ. ඒක දැන දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමක් ඇති වෙනවා මේ මේ මේ මේ මේ මේ තව දෙයක් මතක් වෙනවා කියමු අපිට සිතක් සකස් වෙනවා කියමු. ඒ ඒ ඒ ඒ ඒ තැන ඒ තැන ඒ ඒ ඒ ස්වභාවයට ඒ සිතට අයිති නැති ස්වභාවික අවධියක් තුල තමන් ඒ සිතට අයිති නැහැ ඇත්තම කිව්වොත්. ඔව් තමන් මේ අවධිය තුල කෙනෙකුත් නැහැ. ඒ තමන් කියන්නේ සිත නම් විඥාන මායාව නම් විඥාන මායාවට අයිතිත් නැහැ. ඒක බොරුවක් නෙවෙයි මායාව. මෙතන කෙනෙකුත් නැහැ හැබැයි. නෑ නෑ නෑ. මේ අවධිය තුල කෙනෙක් කිසිම එහෙම අදහසක් නැහැ. ඔව් දැන් එක්කල මේ අවධිය කියන එක අවදිය කියන එක අපිට කියන්න වෙන්නේ එහෙමයි. මේ අවදිය මොහොතට අවදිය කියන එක මොහොත පමණි තුන් කාලයක් මුකුත් එහෙම නැති ස්වභාවයකට අවදි වෙනවා. ඒ අවදිය තුල කෙනෙක් නැහැ. ඔව් ඒක තමයි. එතකොට දැන් අර දැන් මං සාමාන්‍යයෙන් දැන් මේ මෑතක වෙන ගම මං මහා විශාල පින්කම් කරපු කෙනෙක් මේ මෙහෙම දිනුනා ඉතින් මට දැන් ඒවා ඒ මොනවද මේ ඔක්කොම මේ ඒ කියලා මට දැන් එහෙම එහෙම දේවල් නැහැ දැන් ඒත් මට ඔය කෝල්ස් එනවා අරවා කරන්න මේව කරන්න කියලා. ඉතින් මම දැන් ඉතින් මිදිලා නිසා මට දැන් ඉතින් අහුවෙන්න දෙයක් නෑ එහෙම ඉඳා. ඉතින් මොකක්ද කියන එක මට මෙතන හරි. ඒ ඒ ඒ ඒ ඒ සත්‍ය ඒ ඒ අවබෝධයේ ඒ ඒ සත්‍ය දකින්න එක තියෙනවා. ඒ යථාභූත ඥානෙ තියෙනවා. ඔව්. ඒ යථාභූත ඥානෙ නිසා තමයි දැන් එහෙම දේවල් වලට එන්නේ නැහැ. යන්නේ නැහැ. ඔව්. මොකද සත්‍ය දකින්නවා දැන්. සත්‍ය ඥානෙ තියෙනවා. දැන් එතකොට මේ අවදිය තුලයි මෙතන තියෙන්නේ සියුම් මේ කියන්නේ අවදිය අවදිය අවදි අවදි වෙනවා කියන්නේ නිින්දෙන් නැගිටිනවා වගේ ස්වභාවකට අවදි වෙනවා. ඒකට මේ තමන්ගේ සිත සම්බන්ධයක් නැහැ. නෑ නෑ නෑ. සිත සම්බන්ධයි නම් අතන ඇලීම් ගැටීම් දෙක හැදෙනවනේ. ඒක පස්සේ දුවනවනේ. නේද? නේද? මේ අවදිය තුල එහෙම එහෙම දිව්වයි කියලාත් ඒකත් අයිති නෑ. නෑ. මෙතන අතිශය සියුම්. ඒ කියන්නේ මේ මේ යමක් වෙනවා කියලා දන්නවා නෑ මේ මේ ඔව් මේ අවදිය කියන එක තමයි මෙතනදී ඔබතුමිය හොඳින් තව ටිකක් නොවන පිහිටන්න ඕනේ අවදිය අවදි අවදි වෙන ස්වභාවයක් මේක කියනවා ඔව් මම දැන් මේ හුරු අපි දැන් මේ කතාවේදී කියනවා වගේම දැන් හුරුවක් හදාගෙන මේ මේ මාර්ගයේ මේ මේ ටික කරගෙන යන නිසා මම ඔබ වහන්සේගෙන් අහන්නේ මම දැන් මේ තැන ඉඳගෙන දැන් මොකද්ද මං ඉදිරියට මේක කරගන්න ඕනේ කියන එක තමයි මට හරියටම ඒ අවදි ඒ අවදියට 100 පිටක්. ඔව්. මේ කියන්නේ ඒ කියන්නේ මේ මේ අවදි අවදිය කියන්නේ වෙන මේ මේ නිකන් අර ගස්වල අතු හෙල වෙනවා වගේ අහස අහස වලාකුළු පා වෙනවා වගේ හුලං හම්බනවා වගේ මේ මේ මෙන්න මේ අවදියක් හැබැයි මේ අවදියක සිතුවිලි එනවා යනවා හුලඟ වගේ ඒක හරි. ඒ සිතිවිලි වලට තමන් අයිති නැති බවක් දැනෙනවා. අන්න හරි. මට අන්න ඒක තමයි ඒ ස්වභාවයකට හැබැයි ඒ දැන ස්වභාවය තමන් කියලා දෙයක්වත් නැහැ. නෑ නෑ නෑ. මෙතන තමයි ගැඹුරුම තැන. Tamanta ඒක සාන්දිටික වෙන්නේ. එදා ඔබතුමිය ගොඩක් කලාවට පොඩ්ඩක් හරි සිවුමර ආත්ම ස්වභාවයක් දැනලා තියෙනවා. ඔය අදහස් ප්‍රකාශ කරගෙන ගිය ස්වභාවය තුළ. ඔව් දැන් දැන් මේ මේ මේ ඔබ වහන්සේ තේරුම් කරේ අර සුළඟ වගේ එහෙම අර දැනෙන්නේ නැති අන්න ඒ ස්වභාවය තියෙනවා මං වැඩ කරනවා උනට මට එහෙම දැනීමක් නැහැ එහෙම එකක් තියෙනවා නිකන් ඇවිදිනකොට වුණත් අර තේරෙනවා මං අර නිකන් හරි සැහැල්ලුවේ නිකන් පාවෙනවා වගේ එහෙම එකක් මට තියෙන්නේ මම කියන්නේ ඇත්තටම එහෙම පාවෙන වගේ ස්වභාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ වැඩ කරනවා ඇවිදිනවා ඒ එතනට තමන් අයිති නැති එකක්. ආ ඒක වෙන්නේ නැති මම මේ පාවෙනවා වගේ කියලා මම මේ මේ වචනේ නිදහස් කරන්නේ. අයිති නැති ස්වභාවය. අයිති නෑ. ඒ කියන්නේ ඒකේ මිදුණු හරියන එක තමන්ගෙන් එළියට බහැලා තමන් යනවා තමන්ගෙන් එළියට බහැලා තමන් දිහා බලන් ඉන්නා වගේ අවදියක්. එතකොට මේ ස්වාමීන් වහන්සේ මම මේ පැරණි දෙයක් ගැන අහන්නේ. එතකොට මම එක වතාවකදී ඔය ධ්‍යාන තලබල වෙන්නේ නැති මං එතකොට ඉඳලා තියෙන්නේ. එතකොට මම දැක්ක මගේ මගේ අපි කියන්නේ රූපය කියන මේ විඥාණයද ඕරායක කියන එක වල එළියට පෙනිලා මේ මම කියන එකේනා පෙන්නේ පේන පේන ස්වභාවය. එහෙම එකක් මං කලින් දැකලා තියෙනවා. අර මං කිව්වර දිව්‍ය ලෝක ඕවම දැක්කා ඊට පස්සේ මම දැක් මම ඒක තේරුම් ගත්තා මේ මගේ හිතමයි මම දැකලා කියලා මම එතන ප්‍රතික්ෂේප කරා කියලා. ඔය මායාව කියලා චිත්ත ස්වභාව තියෙනවා. මේ මායාව කියලා අවබෝධ කරා කියලා. ඔව්. ඔකට හැසෙන්. ඔව් ඉතින් මට මෙන්න මේ මේ දැන් මම මේ මේ ඉන්න මොහොත තුල මගේ මේ ක්‍රියාකාරකම් ටික මම ඔබ වහන්සේගෙන් හරියටම නිරවුල් කරගෙන ඉදිරියට කොහොමද මම වඩා ගන්න කියන එක තමයි මට පොඩ්ඩක් මේක හැදිරි කරගන්න මෝරටක් තිබුණේ. මම ඒකයි මේ වහන්සේගේ ෆෝන් නම්බර එක මම ගොඩාක් මිනින් වහන්සේලාට සමිනාල්සලාට දුන්නා මාර්ගය නිරෝල් කරගන්න කියලා. එහෙම අයි එහෙම අයි එහෙම අයි එහෙම එයාස් එහෙම කියන්නේ. එහෙම කිව්වේ මට දැන් සාමාන්‍යයෙන් නම්බරේ ගන්න උනා ඉස්සෙල්ලම කතා කරන්න ඕනේ මම කියලා එකක් තියෙනනේ මට එහෙම එකක් තිබුණේ දැන් කතා කරන අයට මම කියන්නේ මෙන්න නම්බර එකක් තියෙනවා මමත් මේ ඒ උන්වහන්සේගේ ධර්මය ගවේෂණය කරගෙන යන්නේ ඔබ වහන්සේලා කතා කරලා ඉස්සර දැනගන්න කියලා. දැන් ඔබතුමීගේ අන්තිම මොහොත මේ මොහොතනේ. ඔව්. දැන් ඔබතුමී හිතන්න නිකමට හිතන්න මේ මෙතනින් එහාට ඔබතුමිය මේ අන්තිම හුස්ම හෙලනවා කියලා. තොර ඉවරයි. ඉවරයි. එහෙම තමයි දැන් මම ඉන්නේ. මට මේ මොහොත විතරයි ඉතින්. ඔකට ඔය දරුවවත් ඔය කරන දෙයක්වත් කරපුවවත් පළක් නැහැ. මේ මොහොත විතරයි. ඒකයි මම අර අර දැන් මේ මොහොත විතරයි මං ඉන්නේ කිව්වේ මොකද්ද? මේ මොහොත කියන්නේ අර දැන් තාම මේ ජීවත් වෙන නිසා මම මේ වචන ටිකක් මේ මේ කියවන්නේ නැහැ. ඒක තමයි. එතකොට එන්නේ ඒ නිසා මම කියන්නේ. ඔව් ඒ ඒ ඒ ඒ ඒ කියන්නේ සිතුවිලි වලට අයිති නැති ස්වභාවයට එහෙම දෙයක්වත් නැහැ ඇත්තටම. ඒ කියන්නේ සිතුවිලි වලට අයිති නැති ස්වභාවයට අවදි වෙනවා කියන්නේ එහෙම දෙයක්වත් නැහැ. ඒ කියන්නේ ඒ ස්වභාවයේ එහෙම දේ තමයි අවදි වෙලා තියෙන්නේ. ඒ ස්වභාවය අවදි වුණාට පස්සේ ඒ සිතුවිලි වලට අයිති නැති ස්වභාවයට ඒ ඒ අවදි වෙනවා කියන තැන ඇත්තටම සිතුවිලි නෑ. සිතුවිලි නෑ. හරි. ඒක මට දැනීමක් තියෙනවා. ඒ ඒ දැනීම සාන්දිටිකයි. ඒ දැනීම සාන්දිටිකයි. ඒක කියා ගන්නත් බෑ ඒක නිසා වචන වලින්. හැබැයි එතන එතන සිතුවිලිත් නෑ. සිතුවිලිත් නැහැ. ඒ කියන්නේ මේ දැන් මම නැති වෙනවා කියන සිතුවිල්ලක් නැහැ. නෑ ඒක ඒ සිතුවිල්ල මේ දැන් නැති වෙනවා කියන සිතුවිල්ල ඒ සිතුවිල්ලක් බවත් ඒ ඒ ඊට තමන්ගේ ඉන්න ස්වභාවයට ඒක අදාළ නැති බවකුත් දැනෙනවා. දැනෙනවා දැනෙනවා. ඒ කියන්නේ කෙලින්ම එතනම සබාධාම වෙලා ඉවරයි මැරෙන දෙයක්වත් නැහැ අන්තිම සිතේ කියලා දෙයක්වත් නැහැ. නෑ අන්න අන්න හරි අන්න මට ඉන්න ඉතන ලොකුවට පැහැදිලි මට දැන් මම ඉන්න තැන දැන් ඔබ ස්වභාවයට අවදුනාට පස්සේ එතන මේ කතා කරන තැන කියා ගන්න බෑ වචන නෑ සබදාම කිව්වත් වැරදි. නමුත් එතන තමයි. ඒක තමයි. තරංගයනේ තරංගයනේ නෑ නෑ. එහෙම එහෙම කියන්න පුළුවන්. ඒ වචන හැම එකකම දෙයක් තියෙනවා. තරංගය කිව්වත් දෙයක් තියෙනවා. දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඔය එක වචනයකටවත් ගන්න. ස්වභාවයේද අවකාශයේද එහෙම අපිට ගන්න බෑ ඒක තමයි ඒ වචන. ඒ වචනක වලට ගන්න බෑ. වචනක දෙයක් තියෙනවා. අන්න ඒක තමයි. මේ අවදිය තුළ දෙයක් නැහැ. මේ අවදිය තුළ දෙයක් නැහැ, වචනයක් නැහැ. ඒ ඒ ස්වභාවයට අවදිවීමක් තියෙනවා. එතකොට අර සිතුවිල්ල නැහැ. නැහැ. මට දැනෙන ස්වභාවය තමයි මේ අන්තිම මේ අන්තිම ෂණය මේ ෂණය කියන එකකවත් ඒකත් සිතුවිල්ලක් බවට අර අවදිය තුළ තියෙනවා අවදියම. හරි. අන හරියටම හරි ඒක. එතකොට මට දැනෙන ස්වභාවයට දැනෙන්නේ මොකමත්ම නැහැ කියන එක. මෙතන ඔක්කොම තියෙනවා ඔක්කොම තියෙනවා ඔක්කොම තිබුණට දැන් ඔය ඔය සම්මුතිය තුළ දැන් ඔය ඔය ඔය ඔය මුකුත්ම දැන් අපිට මේ පේන ඇහෙන දේවල් වගේ ඒ ඒ හැඩතල ඒවා ක්‍රියාසිතක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක නිකන් ඒක නිකන් ඒක ඒක නිකන් මේ වෙන්කර දැකීමකට විඥානයකට අයිති නැති ක්‍රියා ක්‍රියා ස්වභාවයක්. ඒ ක්‍රියාවලියට ප්‍රබස්තර සිතයි තමයි අපිට පේන්නේ. ඔව් අන්න හරි අන්න හරි. ඒකනේ අපි දැන් අපි මේක පවත්වන්න කනවා බොනවා අඳිනවා ඒ ටික වෙනවනේ අපෙන්. ඔව්. නේද? ඒ අපි ඉන්නේ එතකොට නමුත් ඒ ඒ ඔක්කොම ඒ ඔක්කොම අයිති වෙන්නේ සිතටනේ. සිතට. මෙතන සිත නෑ. සිත නෑ. නමුත් ඒ ක්‍රියා ක්‍රියා ටික වෙනවනේ. ඒ ඒ ඒ ඒ සිත මේ සිතේ මිදුණු ස්වභාවයක්. මේ අවදිය තුළ සිතින් එළියට ඇවිල්ලා අවදි ස්වභාවයක්. අවදි ස්වභාවය තව සිතක් නෙමෙයි. හරි හරි. මේක හරි ගැඹුරුයි. හරි ගැඹුරුයි. ඒක තමයි ස්වාමීන් වහන්සේ අවදි ස්වභාවය තව සිතක් නෙමෙයි. හරි ගැඹුරුයි ඒක. ඔව් හරිම ගැඹුරුයි මම ඒකයි මේ. මොකද එතකොට ඒ අවදියටම සිහිය පිහිට ගන්න ඕනේ. අවදියට සිහිය පිහිටව ගන්න තැන කියන තැන තවත් සිතක් නැහැ. වහන්සේගේ ගැඹුරු දේශනා මම නැවත නැවත නැවත නැවත මට ඒක හරියටම මොකක්ද කියන තැන මෙතන ඇත්තටම තියෙන්නේ මේ මේ සිත ඔක්කොම කතා සවිඥානික සංඥාවක නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් මේ මෙතන අවිඥානික ස්වභාවයක්නේ. ඔව්. දැන් මෙතන සවිඥානික නැහැ මේ ධර්මේ. මේ ධර්මයේ අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීතයි කියන අවිඥානිකයි සවිඥානික නැහැ. ඔව්. සවිඥානික මනසකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් මේ සවිඥානික මනස කියන්නේ සිතුවිලි කියන්නේ විඥානයනේ. නමුත් ඊට අදාළ නැති ස්වභාවයකට මේ දැන දැනීම අතිශය ගැඹීරයි. මොකද සිතුවින් පිට අපිට හිතන්න දන්නේ නැතිකම. මේ ගන්න බෑ වචන වලට. මේක මේක ආයේ වචන වචන කියන එක ඔක්කොම තියෙන්නේ මේක ඇතුලේ නාම රූප ඇතුලේ. අන්න හරි. රූපයත් අපි භාෂාවේ කෙලින්ම රූපයක් වෙන්න. මේ රූපයක් නෑ. භාෂාව කියන්නේ ගැනීම රූප සංඥා රූප සංඥා මෙතන නෑ. නෑ එතන නෑ. කොහොමද එතකොට වචනයක් හදන්නේ? ඒක තමයි. ඒක තමයි. එතකොට අපි ඉන්නේ ප්‍රභාෂවර ස්වභාවයේ ඉන්නේ. මෙතන ප්‍රවාහන ස්වභාවයක් හැබැයි මේ මේ මෙතන සිත නැහැ. සිත නැහැ. හරි. පනවන්න මේ වෙන සිතේ ස්වභාවයක් නෙමෙයි මේ. ඇත්තම කිව්වොත්. සිත අභිභාගීය ස්වභාවයකට අවදි වෙනවා. ඒක සිතේ ස්වභාවයක් නැහැ. ඒ අවදිය ඒ දැනීමක් පමණයි. ඒකයි මේක ඥායස් අධිගමයි. ඔව් හරි හරි හරි. දැනීම සිතුවිල්ලක් නෙමෙයි. දැන් අපිට අර ලුණු රහ දැනු දැනීම ඒක සිතුවිල්ලකට ගන්න බෑ. ඒ වගේම කෙනනන දැන් ඔය කොච්චි කනකොට මිරිස් කනකොට ඔය ගම් මිරිස් කොට එහෙම නැත්නම් කවහර ඉදිකට්ටකින් ඇන්නොත් හරි දැන දැනීම. දැනීම. ඒක කියන්නේ අරූපේ කියලා කියන්නේ ඒක ඒක ගන්න බෑ සිතකට. සිතකට හරි හරි හරි පැහැදිලි. ඒකේ හරි මේක විග්‍රහ කරගන්න තමයි රූපයක් ගන්න බෑ ඒකයි අරූපේ කියන්නේ. ඔව්. දැන දැනීම. හරි. ඔව් ඒ කියන්නේ ප්‍රභාස්වරය නේද? ප්‍රභාස්වරය. හරි මට දැන් ඒක ඒ පුංචි දරුවට ඒක තිබුණා. පුංචි දරුවා ඉපදෙනකොට පුංචි දරුවාට තිබුණට මේ මේ මේ රූප ශබ්ද ඒවා ගැට ගැහිලා තිබුණේ නැහැ. ශබ්ද හැඩතල ගැට ගැහිලා තිබුණේ නැහැ. දිට්ඨ සුත මුත් ඒවා ඒවා තිබුණේ නැහැ. දැන් මෙතන සංඛාර තිබුණේ නැහැ එතකොට. ඒක සංඛාර නැහැ. සංඛාර කියන්නේම එතකොට තේරෙනවා මේ මේකම තමයි. ඒ කියන්නේ මේ මේ ප්‍රසාද වීම. ශබ්ද ඒවා මේවා ප්‍රසාද වුණු තර සංඛාර. ඒවා එකතු වුණු තර සම්පන්න වෙනවා, අபிසංකරණ වෙනවා. අභිසංකරණය කියන්නේ අනිකරම යන ගමන, සිතුවිල්ල යන ගමන. යන ගමන. ඒක සංඛාර. සංඛාර ප්‍රභාස්වර සිතේ නැහැ. පරවන්න. හරියටම හරි. හරියටම. ඒ ප්‍රභාස්වර ප්‍රභාස්වර කියන තැන සිතක් පරවන්න බෑ එහෙම. මොකද තුන්වහන්සේ ජාති ධම්ම සූත්‍රයේ පෙන්නනවා. ස්කන්ධානම් කියලා. ස්කන්ධානම් පාටිභව ආයතනම් ප්‍රතිලබෝ ආයන් උච්චේ ජාති කියලා. ඒක මෞකසේ පරවන්නත් බෑ එහෙම. මොකද ප්‍රසාදයක් නේ කියන්නේ. ඒ කියන්නේ ආයතනයක් හැදෙන එකයි. ආයතනයක් හැදෙනවා කියන්නේ ආයතනයකට තියෙන්න එපයි. එහෙමනම් ආලෝකයක්වත් තියෙන්න එපයි. ඇස ප්‍රසාදවත් වෙන. එතන ඇසේ ආයතනයක් තියෙන ආයතනය. ඔව්. ඉතින් මෞඛ්‍ය ඇතුලේ කොහොමද ඇස පනවන්නේ? අහන්න බෑ. ඒක ඒක ගොඩක් අය තේරෙන්න මේ ධර්මයේ මේ තරම් ගැඹුරට ගිය කෙනෙකුට විතරයි ඒක දැනෙන්නේ. ඒක දැනෙන්නේ මෙතන කොහොමද මේක පනවන්නේ කියලා. මෞකුස ඇතුළේ ප්‍රසාදයක් පනවන්න බෑ. ඔව් ඔව් ඔව්. බෑ කොහොමද පනවන්නේ? අපිට තේරෙන්නේ මොකද ආලෝකයක් කොහොමද පැනුවේ? බාහිර ආලෝකයක් නැතුව කොහොමද එයට ඇසක් පැනුවේ? ඇස පනවන්න බෑ. ආයතනේ ඒකයි ජාති ධම්ම සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්න ස්කන්ධානම් පාති භාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ජාති. මෙන්න මේ පනවන්න බැරි තැන ලෝකයක් පනවන්න බැරි තැන මේ අවදි වෙන ස්වභාවයට ලෝකයක් නැති වෙන තැන කොහොමද ඒ චුතිසිතක් පනවන්නේ? හරියටම හරි. ඔව්. මේ සිතට අයිති නෑනේ. නෑනේ. ඔව්. සිතේ මිදුණු ස්වභාවය කොහොම සිතක් තියෙන්නේ? සිතක් තියෙන්නේ. මෙන්න මෙතනයි චුතිසිත පනවන්න බෑ නැවත උපතක් පනවන්න බෑ දික්ඛින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමීසු විනීය ගේද නහි ජාතු ගබ්බසේය පුණ්ඩරේති පනවන්න බෑ හරි හරි හරි සිත නිරුද්ධයි සිත නිරුද්ධයි ඒ කියන්නේ පුනර්භව පුනරුත්පත්තිය. ඒ දෙකම නේද? ඔව් පනවන්න බෑ. සිතමයි පුනරුත්භාවය ඒකමයි පුනරුත්පත්තිය වෙන්නේ. පුනරුත්පත්තිය. හරි. ඒක පනවන්න එතකොට ඔය ඔක්කොම වචන ගොඩක්. ඔය වචන වල එළියුනොත් නම් හැබැයි අතට තව තවත් මොනාරිස ඒක තේරුමකුත් නැහැ. ඒක තමයි ගොඩාක්ම ඔබ වහන්සේගේ දේශනාවලින් දැන් මට ගොඩක් අහන්න දේවල් කලින් තිබුණා. නමුත් මම මේ දේශනා අහනකොට ඒව ඒව ඔක්කොම එතන එතනම ඒව නිරමුල් වෙලා ගියා. ඒ දේශනාවලින්ම ලිහි ලිහි ගියා. අන්න හරි. අන්තිමටම ඔතන හිර වුණා. අතන වුණා මං. ඒකට තමයි මට හිතුනේ නෑ මං අද කතා කරන්න ඕනේ. දැන් මං අද නිදාස් කවුරුත් කියදනේ. මම බෑ අතිශයින් ගැඹුරුයි. ඕ ඒක තමයි. මේක පොඩු කරන්න බෑ. Tamanටම තමන් අපේ මෙන්න මේක මේක ඇතුලේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔව්. මෙහෙම දෙයක් තියෙනවා මේ ආශ්‍රව කෙලෙස් ස්වභාවය. එහෙම නැත්නම් ලෝකෙට ලෝකේ දැනෙන ස්වභාවයක්. ඔව්. දැනෙන ස්වභාවයක් ඔතනම දැනෙනවා. ඔව්. ඔන්න ඔය දැනෙන ස්වභාවයේ දියවිගෙන යන ස්වභාවයක් දැනෙන්න ඕනි. ඒක ඒක ඒක ගන්න එපා ඒක ගන්න එපා ඕලාරික කරලා සිතුවිලි වල ස්වභාවයකට හිතන්න යන්න එපා හිතන්න යන්න එපා. මේ අවදිය තුළ හිතන්න යන්න එපා. මේක දැනෙන එකට අවදි වෙනවා විතරයි. විතරයි. මේක හිතන්න යන්න එපා 아무තේ මේ මේ දැන් මම මේ මේ මේ ආශ්‍රව කෙලෙස් වෙලා රහත් වෙනවා කියලා ඔය මුකුත් සිතුවිලි ගන්න එපා. හරි හරි. ඒවත් ඒව උනත් එකයි නැතත් එකයි ඒ ඒව වැඩන්නේ මේ අවදියට එන්න ඕනි. අවදියට දැනෙන දැනීමක් විතරයි සාන්දිටික ධර්මයක්. එම ගන්න බෑ සිතුවිලි වලට. දැනීම තුල මේ ආත්මීය ස්වභාවය ලෝකයක තියෙන ස්වභාවයක් ලෝකයක් කියන හැඟීමක් අර අර අර ඇලෙන ගැටෙන ස්වභාවයක් ඒ කියන්නේ මේක ඇවිලා කම්පන ස්වභාවයක්ම තමයි මේ මේ හැම දෙයකම මේ මේ හර හරයක හරයක ඒ ඒ ඒ තියෙන මේකට වචන ගන්න නම් හරි අමාරුයි කොහොමද දැනෙන ස්වභාවයක් මේක තියෙන්නේ මේ මේ මේ මේ අපිට කියන්න වෙන්නේ වචනෙන් මේ අර රෝකෙට තියෙන දැනෙන ස්වභාවයක් කියන එක ඒ ඒක තමයි ඒක ඒක අවධිය තුල මෙහෙම දෙයක් තියෙනවා. ඒක ඒක ඔබතුමීල පැහැදිලි ඉවර කරන්න ඕන කියන්නේ ඒක. ඒ අවධිය තුල දැනෙන ඒ දැනීම ඒ ඒ ඒ රහණය වෙනවා වගේ තමයි අරහත්ත්වේ කරා යන්නේ. ඒ කියන්නේ මේ මේ දැනීම තුල දිය වීගෙන යනවා අර ලෝකෙට බැසගෙන හිටපු ඒ දැනීම ඒ කියන්නේ ලෝක මේ යමක් දැනෙන දැනීම මේ මේ හොඳයි නරකයි හරි මොනවා හරි මොනවා හරි ඇලීමක් තිබුණා නම් ඒ ලෝකෙට තිබුණු ඇලීමක් දිය වීගෙන යන ස්වභාවයක දැනීමක් එනවා අවදිය තුල. අවදිය තුල දැනෙන ස්වභාවය කියන්න බෑ කිසි කෙනෙකුට කියා ගන්න පුළුවන් නෙමෙයි. නමුත් එතන එතන මේ සියල්ලෙන් මිදුණු ඒ අවදිය තුල දැනෙන දැනීම දිය වීගෙන දිය වේගෙන දිය වේගෙන යන ස්වභාවය තුල සම්පූර්ණයෙන්ම නොදැනෙන ස්වභාවයකටපත් වෙනවා. අවදිය තුල අවදිය තුල පාවෙන ස්වභාවයක් එනවා. අවදිය තුලයි ඒක එන්නේ. ඒක සිතුවිලි වල කතාව නෙමෙයි. සම්පූර්ණයෙන්ම සිතුවිලි වලින් ගන්නත් එපා හිතන්නත් පුළුවන් නෙමෙයි. අන්න අතනම එනවා දැනෙන දැනීම තුළ අවදිය තුළ මේ දැනෙනවා මේ අවදිය අවදියට බොරු කරන්න බෑ. එතන දැනෙන සංඥා සුකුම වීගෙන යනවා දැනෙන්න ගන්නවා. ඒක තමයි නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාණු කියලා පෙන්නන තැන. ඒ ඒ විරාගයට යන තැන එතන. ඔව්. අවසානයේදී මෙතන රාගයත් විරාගයත් දෙකටම අයිතිනේ ස්වභාවයක් එනවා. සංකාර උපේක්ෂාවට එනවා. ඒ ස්වභාවය තුලයි අක්තරම සංකාර උපේක්ෂාව කියන්නේ සිතුවිලි වලින් මිදෙන ස්වභාවය. මේක ඇතුලේ අවදිය තියෙන්නේ. ඒ අවදිය තුලක් තියෙනවා. මේ මුකුත්ම ඒ කියන්නේ දැන් මේ කියන්නේ මේ මේ අර දැනීම දියවිගෙන යන ස්වභාවය තුලම Tamanටමයි දැනෙන්නේ එහෙම දියවිගෙන යන ස්වභාවයත් ලෝකෙට යම් කිසි තිකුණු ඒ රාරු ගතිය සුකුම වේ සුකුම වේ සුකුම වේ සංඥාව ගිහින සංඥා නිරෝධයට යන එක එතන Taman තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ රහත් භාවය. ඔව් ඔව් ඒක හරි ඒක හරි දැන් ඒක ඒක සිතුවිල්ලට හිතලා කරන්න නම් පුළුවන් දෙයක් නෙමෙයි. Tamanට කරන්න පුළුවන් අර අර සත්‍ය දකින්න එක විතර යථාභූත ඥානේ ඥානය. ඒ කියන්නේ හැමතැනම Taman ධර්මයේ දකින්නවා. ධර්මතාවයේ දකින්නවා මේ මේ ලෝකෙට බැස ගන්නෑ. ලෝකෙ මිදෙන ඒ විතරයි Tamanට කළ හැක්කේ මේ මේ අවධිය තුල මේ ආශ්‍රම කෙලෙස් ඡේවිගෙන යන්නේ හිතලා කරන්න බෑ. හිතලා කරන්නේ. ඒක අපිට ක්ලියර් එක හිතන්න හිතන්නත් බෑ ඒක. ඔව් ඔව් මේ ඒක දැනීමට දැනීමට සිහිය පිහිටනවා මිසක් අවදි වෙනවා මිසක් අපිට බෑ අපිට ඒක හිතලා කරන කිසිම දෙයක් නෑ. ඔව් දැන් ඔබ වහන්සේ අර මේ ඒක විග්‍රහ කරනකොට මට ප්‍රත්‍යක්ෂ වෙනවා දැනීම තමයි මම මේ විග්‍රහ කරන්න යන්නේ වචන වලින් කියන එක නේද? ඒක ඒ ඒ ඒක හරියට අපිට මෙහෙම අපිට දැන් මේ කියනකොටත් මැවෙනවා හරියට නෑ රේල් පීලි දෙයක් වගේ. ඒ කියන්නේ ඒ කියන්නේ මේ මේ සිතුවිලි පැත්තට අයිති නැති 아무තුම මේ අර පාරවල් දෙකක් වගේ ගාලු පාරයි රේල් පාරයි වගේ. ඒ කියන්නේ රේල් පාර කියන්නත් බෑ මේ අයිති නැති මොකද්ද හරිනම් ලයින් එකක් වගේ එකක්. ඒක මේකට අයිති නැතිව දැනෙන අවදියක්. ඔව් ඔව් ඔව්. ඒක හරි තනක් මොකද්ද කියලා ඒ දැනෙන අවදිය හරි අතිශය ගැඹීරයි මේ මේ මේ ධර්මතාවය බලනකොට. ඔව්. ඒ ඒක තුන ඔය කතා කරන ඔය ඔය ඔය ඔය වචන නෑ හැබැයි. ඔව් ඒක ස්වභාවය. වචන නෑ. එතන මේ මොහොතේ මේ අන්තිම සිතයි කියන දෙයක්වත් නෑ. නෑ. ස්වභාවය. ඒ ඔක්කොම සිත යථාභූත ඥානෙ දකින්න තැන මේ මෙතන තියෙන අවදියක්. අවදිය තුල අවදි විතරයි. අවදිවත් කම පමණයි. පමණයි. අවදිය පමණයි. පණවන්න කිසිම දෙයක් නෑ. පණවන්න පුළුවන් කමකුත් නෑ. එතනම තමයි අර මේ මේ මේ සුතිසිත වුණත් එතන පණවන්න බෑ. ඔව්. ඒක අතිශයින් ගැඹුරුයි එතකොට. මොකද මේ එතකොට සුතිසිත දැන් මේ යථාභූත ඥානේ මේක දකින්නවා කියන තැන මේ මේ අවදියේ එන තමන් සිතට අයිති නැති වෙලා බලනකොට. තමන් සිතින් එතනම මිදිලා. ඒකයි මෙතන මේ මේ මිදීම. එතකොට දැන් ඉන්න ස්වභාවය මේ වචනින් මම කියන්නේ ඉන්න ස්වභාවය. ඔව් මෙතනදී වෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සමහර වෙලාවට මේ සමහරලාට සිතුවිලි මොනවා වුණත් එතකොට මේ අවදියට තමයි වැදගත් වෙන්නේ කෙනෙක්ගේ. ඔව්. කෙනෙක් කොතනට අවදි වෙන එකයි වැදගත් වෙන්නේ. ඒක හරියට තේරෙනවා. එතකොට මුකුත් අදාළ නැහැ අවදි අවතියයි වැදගත් කියන්නේ. එතකොට අපිට ඒක වැඩ වැටහෙනවා එතකොට. ඒ ඒ අවධියට තමන් අවධිය තුල තමන් අවදිමත් වෙන එක. ඒ කියන්නේ අතරම ආර්ය භූමියට අවදි වෙන්නේ ඕකමනේ අවදිය කියන්නේ. ඒ කියන්නේ මාර්ගයට අපව හට ගන්නවා කියන්නේ ඕකමනේ. ආරෂ්ඨාංග මාර්ගයේ සම්මාදිට්ඨියනේ ඔතන ඉන්නේ. නාම රූප වලින් මිදෙන තැනනේ. ඒ කියන්නේ අවදියටනේ එන්නේ. එයාට අවදිමත් ස්වභාවයකට එනවනේ. ඒ අවදිය තුලනේ ඊට පස්සේ එයා එයා ඒ සිතුවිලි වලින් මිදුණු ස්වභාවයකට අවදි වෙලානේ. ප්‍රභාෂ වලින් අන අනිදස්සන විඥාණයෙන් පස්සේනේ ඔතන අපපටිදිත විඥාණය එතනනේ ක්‍රියාසිත තියෙන්නේ මෙතනනේ මාර්ගසිත මාර්ගසිත ඵලසිත ඔක්කොම තියෙන්නේ මෙතන ලෝකෝත්තර භූමිය ඔව් ලෞකික භූමියේ තමයි ඔක්කොම කර්මඵල විපාක සේරම තියෙන අර සිතවිලි ඇත්ත වෙලා ඇත්ත වෙලා මේ මිදීම තියෙන තැන කර්මඵලයක් කොහෙද පනවන්නේ කොහොමද ඒක කරන්නේ කිසිවක් කනවා ගැඹුරුයි මේක එතකොට ගැඹුරයි ඔව් ඒක තමයි මම දැන් දැන් ඇත්තටම මං ෆෝන් නම්බර් එක ලැබිලා කතා කරන්න දැන් වෙන කෙනෙක් නම් ඔක ගත්ත ගමන් කතා කරනවා ඇත්තටම මෙතන අනාගාමි කියන්නේ න ආගාමි කියන්නේ මේ සිතුවිල්ලේ ආගාමි වෙන්නේ සිතුවිල්ලෙන් මිදුනම ආගාමි වෙන්නේ කොහොමද හරි කොහොමද ඒ ධර්මයේ බැලුවාම හැම පැත්තම ගැලපෙනවා අග්ග මුල මැද ඔක්කොම ගැලපෙනවා ඒක මේ බුදුනාහසේ නම දාලානේ අනාගම් අනිත් එක සුද්ධාවාස. ඒ සුද්ධයි සිතුවි සම්පූර්ණ මේ දැන් සිත සම්පූර්ණ මෙතන සිත පණවන්න බෑ සුද්ධ වෙලා. බෑ. සුද්ධ වෙලා. තමන් තමන් නිදිලා මඩගොහරුවේ එරෙන්නේ මඩගොහරුවෙන් අනිත් පැත්තට කියන. හරියටම හරි. සුද්ධාවාසයේ සුද්ධාවාස. ඒ කියන්නේ මේ මේක හදිසියවත් මේ මෙතන අවසාන හුස්ම මෙතන ගියත් ශරීරේ පොළොවට පාස් වුණත් මේ මේ නැවත කලලක මව් කුසක සකස් වෙන්නේ මේ අනිවාර්ය සුද්ධාවාසයක්. මේ සුද්ධාවාස කියන්නේ මේ අපි කියනවානේ මේ ශක්තිය කියලා මේ මේ අපි ගන්නවානේ මේ අපි වැලි කැටයක් කියලා මේ මේ උපමාවක් ගන්න මේක අතිශයින් ගැඹුරුයි මේ වැලි කැටේ අපි හිතමු මේ වැලි කැටේ කඩාගෙන බිඳගෙන බිඳගෙන බිඳගෙන යනවා කියලා රූප කලාප වලට මේ අවිල රූප කලාපනේ මේ සේරම මේ මේ අපි ප්‍රසාද රූපකින් මේක දකින්නේ ආයතන හරහානේ ඒතකොට මේ වැලි කැටේ බිඳගෙන බිඳගෙන බිඳගෙන කියලා සිවුම කෝටි ප්‍රකෝටි ගානට බෙදලා අපි ගත්තා කියමු ශක්තිය ඇතුළට බැස්සා කියමු වැලි කැට ඇතුළට බැස්සා වගේ නිකන් මේ උපමාවක් ගන්නනේ ශක්තිය ඇතුළට බැස්ස කියලා. මෙතන නෙමෙයිද අපි හීන දකින්නේ. දැන් හීන ඇතුලේ වැලි කැටයක්වත් තියෙනවා. හීන ඇතුලේ ওই වැලි කැටේ බිඳලා බිඳලා ගියා වගේ ශක්තිය කියන්නේ හීනේ හීනේ පෙන්වන්න පුළුවන්ද කොතන තියෙන කියලා. දැන් හිරික ශක්තිය ඇතුලේ කියන්නේ මෙන්න මේ අපි අංශුවක් ගත්තොත් අංශුවත් බිඳගෙන බිඳගෙන ගියා වගේ අතිශය කිසිම උපකරණයකට මොකටවත් අල්ලන්න බැරි යනවා නේද ශක්තිය බිඳ බිඳ ගිය තැනක නේද හීනේ තියෙන්නේ. දැන් හීනේ මේ හැම අංශුවම මේ මේ පෘථුවේ අපි හිතමු මේ විශ්වයේ ඕනම අංශුවක් අංශුව කියන්නේ අපි කියන්නේ ඊටත් වැඩිය මේ සියුම් කතාවක් කියලා මේ කියන්නේ. ඒ කියන්නේ එක අංශුවක ඇතුළට මෙහෙම ගියාම හීනේ තියෙනවා කියන එක නම් මුළු විශ්වයේම ඇතුළ අංශුව ඇතුළ හීනේ තියෙනවා. ඔව්. මේක කිසියෙන් ගැඹුරුයි අපිට තේරෙන්නේ නැහැ මේක වැටහෙනවද කියන්න. හීනේ තියෙන තැනක් පනවන්න බෑ කියන එක මේ කියන්නේ. ඒ කියන එක කොයිද මේ හීනේ තියෙන්නේ කියලා බැලුවොත් එහෙම හැම අංශුවකම ඇතුලේ ශක්තිය ඇතුලේ මේක අතිශයින් ගැඹුරු කතාවක්. මිලියන් ට්‍රිලියන් ගානක හීන තියෙනවා. බලනකොට මේ එක අංශුවක් ඇතුලේ සේරම මුළු ලෝකෙමයි ඉන්නවා. ඉන්නවා. මේ මහා ගැඹුරු කතාව මේ කවුරුත් පිළිගන්නේ හේකුත් නැහැ. මේක මේක පිළිගන්නත් බෑ. අපි කියන්නේ කාටවත් පිළිගන්න කියලා. මේක මේක ඥානට හසුවන්න ඕන එකක්. ඒ කියන්නේ මේක මේ හීනේ අපි දකින හීනේ කොහෙද තියෙන්නේ කියලා අහුවොත් ඒක රළුව පනවන්න බෑ එළියට. බෑ බෑ බෑ. එළියට පනවන්න බෑ. එහෙනම් මේ දිවි ලෝකවල හැප්පිලා ප්ලේන් එකක් වැටුණායි කියලා නිවුස් වලට යන්නවා. <laughs> ඒක හරි. එහෙම නැත්තම් ප්ලේන් <laughs> එකක් හැප්පිලා දිව්‍ය ලෝකයක් කඩාගෙන වැටිලායි කියලා කොහේ හරි කියන්නේ. ඔව් <laughs> ඒක හරි. කවදාවත් නොවන දෙයක්. ඔව් ඒක හරි. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ රෝහිතත් බාහිරින් හොයන්න එපා කියන්නේ. මේක සිත ඇතුලෙන් හොයනවා කියන එක මේ ශක්තිය ඇතුලට බහැලා හොයන එකක්. හරියට මේ ශක්තිය ඇතුලේ මේ හීන කියන්නේ දිව්‍ය ලෝක ඔක්කොම තියෙන ඔන්න ඔය කතාව ඇතුලේ. ඔතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඇත්තටම අතිශයින් ගැඹුරු කතාවක්. ඒක මේ මේ මේ මේ කොහෙද මේ බලනකොට මේ මේ මේ කොහෙද මේ මේ මේ කතාව හස්ම මේ හිතා ගන්න බැරි තැනකට යනවා. අමුතුම විශේෂයකට යනවා. ඕ ඒක ඒක තමයි මට මේ ලොකු මේ ගැටලුවක් වෙලා තිබුණේ මං කතා කරනවාද තව මේ කාලා මේක දැන් ඇත්තටම හරියටම මේ මේ මේ මේ මේවා මම අපි නම් අත හැමතරම් පෙන්ලා තියෙනවා ඔය ඔය ඔය ලෝක කතාව කියලා 31 ලෝක ධාතුවම ඇතුලේ තියෙන්නේ සිත ඇතුලේ. ඇතුලේ තියෙන්නේ 31 මේ ඉතින් මොකද්ද සකස් වෙන්නේ රළු ස්වභාවයක්ද ඒක තිරියන් ලෝකේ කලලක සකස් වෙන හේතු වෙන්නේ ඒකයි. ඒක හරියටම හරි. ඒකයි සකසන හේතුව අපි ඒක පෙන්වන්න සෑහෙන උත්සාහ කරනවා. අපි කියනවා මේ මේ මේ සිරස අල්ලනවා වගේ මෙහෙම කියනවනේ. යාපනයේත් අල්ලනවා මෙහෙත් අල්ලනවා. ඒ ඔක්කොම අල්ලන්නේ එතන තියෙනවා ඒරියල් එකක්. ඒක තමයි සර්කිට් එක. ඒක තමයි කලලේ කියලා කියනවා. අපි කියනවා මෙතන මේ එකම සංඥාව නෙමෙයි සංඥාව වෙනස් වෙනවා. මේ සංඥාව රළු වෙන ස්වභාවය තුලයි මේ පහළ ලෝක සකස් වෙන්නේ කියලා. ඒක අර කල්ලේ සකස් කරලා අපි අහසේ විදුලි කරනකොට මෙහි ජනෙල් හෙල්ලෙනවා වගේ අපි කියනවා මේක මේක යනවා නෙමෙයි කියනවා. වතුරට ගලක් දැම්මහම ඒක ඒ යනවා නෙමෙයි. ඒ කෙරෝලේ තියෙන අංශු එතන වදිනවා කියන එක පේනවා. ඒ ඒ තැන මේ අංශු තියෙනවා කියන එක. ගල කඳේ තේරම ජලාංශු සමානයි. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. එහෙනම් මුළු විශ්වයේම අංශු සමානයි. සමානයි. මෙතන අංශුව වෙනස් වෙන එක ඕනම තැනක වෙනවා කියන එක කියන්නේ. ඔව් එතකොට අර දම්සක් පැවතුම් ඒකයි දස දහසක් ලෝක ධාතුව කම්පා කරනවා. කාලේ ධම්සප් පැවතුම සූත්‍රයේ අර ත්‍රිපරි වටය එතන ඔය දැන් ඔබ වහන්සේ ඔය පැහැදිලි කරපු ඒ ඒ කොටස වගේ නේද? ඒක කොහමද ත්‍රිපරි වට්ටමට සම්බන්ධක? ඒක මම දැන් ගොඩාක් ඉස්සර භාවිතා කරා මේ ත්‍රිපරි වට්ටම් ද්වේදසාකාරම් කියන තැන චතුරාර්ය සත්‍ය 12 ආකාරයකට දකින්න තුන් ආකාරයෙන් ගන්න. ඔව්. එතනදී ගන්නවානේ අපි ගන්න නම් මෙහෙමයි. බාහිර දරුවා මරණ දුක දුක හිතේ දරුවා මරණකම් අම්මලා අඬනවා ඒක දුක සත්‍ය. ඊට පස්සේ ඒ දෙකම මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ ස්කන්ධ දුක්ඛා කියන එක. දුක නොවන දුක. දරුවෙක් කියලා කෙනෙක් නැති බව. අන්න හරි. එතකොට දුක ආකාර තුනයි ත්‍රිපරිවට්ටම් කියන්නේ. එතකොට සමුදය ආකාර තුනයි. එතකොට නිරෝධ ආකාර තුනයි. එතකොට මාර්ග සත්‍ය ආකාර තුනයි. බාහිර, සිත, ඒ කියන්නේ නාම රූප නාම රූප දෙකේ මිදුණු. ඒ නාම රූප දැන් බාහිර කියන්නේ රූපනේ. එතකොට සිතනේ දැන් බාහිර දරුවා මරන දුක කියන්නේ. එතකොට ආයි සිතෙත් ඉන්නවා දැන් අපි පොත බාහිරත් නැහැ කියනවා. සිතෙත් නැහැ කියනවා. එතකොට බාහිරත් නැති සිතෙත් නැති. එතකොට මේ පොත හැදෙන හැදෙන්නේ නැති වෙනවා අන්න විපරිවර්තන. හරි හරි ඒක තමයි. ඒක අතිශයින් ගැඹුරු එහෙම ගත්තොත් දැන් හැබැයි විපරිවට්ට පොත්වල ලියලා තියෙන්නේ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ කියලා. කෘතඥානෙ කියලා. ඕ ඒක ඉතින් එහෙම ගන්නත් ඒ විදිහට පැහැදිලි ගන්න පුළුවන්. සත්‍ය ඥානෙ. සත්‍ය දකින්න එකනේ. කෘත්‍ය ඥානෙ ඒක ප්‍රතිපදාවනේ. ඒතර කෘතඥානෙ පාලේ. දැන් ඔක්කොම එතකොට ඒකත් ගන්න පුළුවන්. ඕන විදිහට භාෂාවනේ කරකවන්න පුළුවන්. ඔව්. ඇත්තටම මේ ආර්යයන් වහන්සේ මම තනි මේක ගවේෂණය කරගෙන ගුරුවරයෙක් නෑ මේක හරියටම දන්න කෙනෙක් නැතුව ඉතින් ලොකු ලොකු මේ කතාවක් මෙතන මේ තනියමනේ මේ මේ මමද වැරදිද මොකද්ද මේ යන්නේ මොකද්ද ඒ හැමදෙයකම සබාදහමේ ආශිර්වාදය මෙතන ඇත්තටම මෙතන ඇත්තටම මහා මේ ධර්මයේ තමයි ඇත්තට මෙතන තියෙන්නේ මේ ධර්මයේ කියන්නේ දෙයක් නෙමෙයි ඒක අපි හැමතිස්සෙම කියන පොත කියලා දෙයක් ගත්තොත් එතන අවිද්‍යාව. නමුත් මෙතන ඇත්තටම මේ මේ මෙතන ධර්මයේ කියන්නේ ධර්මතාවයේ ඒ ධර්මතාවය තුළ ඇතිවෙන නැතිවෙන ඒ ධර්මතාවය තුළ දෙයක් නැහැ ඉදප්පච්චතාවය. දැන් දෙයක් කියලා වචන හැම එකකම දෙයක් තියෙනවා. තියෙනවා. දැන් වචන වචන හැම එකකම දෙයක් තියෙනවා. ඒතකොට දෙයක් නැහැ මේ ධර්මතාවේ. ඒ අන්තයක් නැහැ. ඇත්ත නැත කියලා ගන්න